කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත. ධර්මය අපේ ජීවිතය නිවා ගැනීම පිණිස පවතින උත්තරීතරම දෙයක්. ජීවිතයේ පිළිබඳව යථාර්ථාවබෝධය સિદ્ધ කරන නුවණැත්තෙකු විසින් මේ ධර්මය අවබෝධ කරගත යුතුයි. වෙනස් යන ලෝකයේ තුල සියලු දුකෙන් මිදී තමන්ගේ චිත්තසංතානය රැක ගැනීමට හැකි සුධීමත් වූ හැමදාම සතුටින් වාසය කරනවා. වෙනතුනි අපට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම ප්‍රතිපදාව අනුගමනය කිරීම තුළින් මෙලවත් යහපත්ව වාසය කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම සාංශාරික විමුක්තිය පිණිසත් එය හේතු වෙනවා. එනිසා මේ ධර්මය කියන දේ අපි අපේ ජීවිතයට බොහොම සමීපස්ත කරගන්නට ඕනේ. ධර්මය කියන සාරවත් දේ තියෙන වටිනාකම ලෝකයා නොදැක්කොත් ඔවුන්ට සාරය ලෙස පෙනෙන්නේ මේ ලෝකයේහි තියෙන දේවල්. සල්ලි මිල මුදල්, ධනය, බලය මෙන්න මේ දේවල්. සාර්ථක දේවල් හැටියට බොහෝ දෙනෙක් කල්පනා කරනවා. ඒ දේවල් මොනතරම් අස්ථිරද? ඒ දේවල් මොනතරම් නැතිව යන ස්වභාවයෙන් යුක්තද කියන එක පිළිබඳව අපට දකින්නට පුළුවන්කම තියෙන්නේ මේ යම් පීඩාවක් අපි කරා ආවට පස්සේ. විශේෂයෙන්ම මේ කාලවකවානුව දිහා අපි බැලුවොත් අපට දකින්නට පුළුවන්කම තියෙනවා මුළු සමස්ත සමාජයකටම ආපු වෙසන තත්ත්වයක්. ඒ රෝග වෙසනය හැමුවේ මිනිස්සු මොන තරම් පීඩාවට පත් වෙනවද? තමන්ගේ ඥාතීන් තමන්ව අතහැරලා යනකොට සමහර විට එක්ක තමන්ගේ දරුවන් තමන්ව අතහැරලා යනකොට දෙමව්පියන්ට දැනෙන දුක දෙමව්පියන් තමන්ව අතහැරලා යනකොට දරුවන්ට දැනෙන දුක සහෝදර සහෝදරියෝ තමන්ව අතහැරලා යනකොට තවත් සහෝදර සහෝදරයන්ට ලැබෙන දුක සමාන වයසක ඇති අය තමන්ව අතහැරලා යනකොට එබඳු වයස් පරාසයන් වල ඉන්න පුද්ගලයන්ට දැනෙන බය මේ දේවල් අද මුළු සමස්ත සමාජයටම අත් විඳින්න ලැබිලා තියෙනවා. මිනිස්සු හැමදාම මරණය කියන මේ එකම ධර්මයට බය උපදවා ගන්නවා. ඇත්තම කිව්වොත් මිනිස්සු මැරෙන්න බොහොම බයයි. මිනිස්සු ඒකට කතා කරන්නටවත් කැමති නැති තරම් මරණයට බයයි. කෙනෙක් මරණයට බය වෙන්නේ ඒ පුද්ගලයාගේ ජීවිතය තුළ තියෙන ආසාව, තණ්හාව ආදී නොඑක් ගති ලක්ෂණ නිසා. යම්කිසි කෙනෙක් මේ ලෝකේ කෙලස් ධර්මයන් ප්‍රහාණය කරනවා නම් ඔහුට රකින්නට ලෝකෙ දෙයක් නැති වෙනකොට ඒ පුද්ගලයාට බයට පත්වන්නට හේතු නැති වෙනවා. කිසිම දෙයකින් ඔහුව ඔහුගේ ජීවිතයට බයක් පමුණවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ලෙඩ වෙලා යන කය ලෙඩ වෙලා ගියත් නැතිව යන රූප නැතිව ගියත් මේ ශාස්ත්‍රයේ ධර්ම අවබෝධය સિદ્ધ කරන පුද්ගලයාට ඒ බඳු දේවල් තුළින් කම්පනයක් ඇති කරන්නට පුළුවන් කමක් නැත්තේ. ඒකට හේතුව තමයි ඒ ශාසනයේ නුවණැති පුද්ගලයා දතයුතු ධර්මයේ දැනගන්නවා. ඒ වගේම දැක්ක යුතු ඌ ධර්මය දකිනවා. ඒ නිසා ඔහුගේ ජීවිතයට පීඩාවක් ගෙන දෙන්නට සමර්ථ වුණ කිසිම දෙයක් ඇත්තේ නැහැ. එබඳු උත්තරීතර ධර්මයක් පින්නතුනේ ඔබට අපට අද දවසේදී ලැබිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපි ජීවත් වෙන තැන ඉඳලා බොහොම නුවණින් ප්‍රත්‍යක්ෂ කළ යුතු සීමාව දක්වාම අපිට මේ ධර්මයේ පිළිබඳව අපිට දේශනා කළා අපිට ඒ අනුසාරයෙන් පෙන්වන දුන්න ලෝකයේ ස්වභාවය පිළිබඳව. ඒ ගැන කල්පනා කරනකොට අපට විශේෂයෙන්ම දකින්නට පුළුවන්කම තියෙනවා අපි සාකච්ඡා කරගෙන ආපු සූත්‍රයේ විමසනකොට ජීවිතය ගැන බුදුරජාණන් වහන්සේ විවරණය කරපු ආකාරයක්. ඒදි පළවෙනියටම අපි විවරණය කරගන්නට යෙදුනේ ගිරිමානන්ද සූත්‍රයේහි එන දස සංඥාවන්ගෙන් පළවෙනි සංඥාව ඒ තමයි අනිච්ච සංඥා කියලා කියන්නේ. අනිත්‍ය අනුව බලමින් වාසය කිරීම. කුමන ධර්මයකද අනිත්‍ය දැක්ක යුත්තේ කියලා අපි හිතනකොට අපි දැක්කා අනිත්‍ය දැක්ක යුත්තේ ස්කන්ධ ධර්මතාවයන් කියලා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ ධර්මයන්ගේ. එහෙනම් ලෝකේ තුල පවත්න අනිත්‍යක් නැතිද? එහෙම නැතිනම් ලෝකේ පවතින මේ දි รา යන බවක් නැතිව යන ස්වභාවයක් නැතිද කියලා කල්පනා කළොත් කෙනෙක් බුදුරජාණන් වහන්සේ එකක් නැහැ කියලා කොතනකදීවත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ලෝකේ ඇති දේවල් වල නැතිව යන ස්වභාවයක් ලෝකෙ තුල දකින්න පුළුවන්කම තියෙනවා. නොදිරන ඒ වගේම අනිත්‍ය ස්වභාවයටපත් නොවන දෙයක් ලෝකෙ වෙ නැත්තේ නැහැ. නමුත් ඒ සීමාව ඉක්මවා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ නිර්වාණයට හේතුපනිශ්‍රය වන සංඥාවක් පිළිබඳව. එහිදී ලෝකයේ පිළිබඳව සාරවත් කියලා හිතාගෙන ඉන්න කෙනෙකුට පුළුවන්කම තියනවා ලෝකේ අපි සාරයි කියලා හිතාගෙන ඉන්න වටිනවා කියලා හිතාගෙන ඉන්න තැන තියෙන ඇත්ත පිළිබඳව ටිකක් කල්පනා කරලා බලනකොට එතන අසාරවත් බවක් දකින්නට. ඒ කියන්නේ අපි ජීවිතේ ගොඩනගා ගන්න භෞතික දේවල් සාරවත් කියලා කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් යම් යම් උපද්‍රව හැමේ රෝග වෙසර වෙන්නට පුළුවන්, ස්වභාවික උදුරු වෙන්නට පුළුවන්, සොර සතුරන්ගෙන් ඇති වෙන උදුරු වන්නට පුළුවන්. ඒ වගේම රටේ පාලන තන්ත්‍රයෙන් ඇති වෙන උදුරු වෙන්නට පුළුවන්. ඕනෑම පැතිකඩකින් එන්නට පුළුවන් උදුරු හැමේ ඒ දේවල් වෙනස් වෙනකොට නැතිව යනකොට ඒ ඒ පුද්ගලයා කරා පැමිණෙන දුක පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක ලෝකයේ තුල තියෙන අනිත්‍ය ධර්මයක්. අපි කවුරුත් ඒ අනිත්‍යතාවය ලෝකයේ තුල පවතින සම්මුතිය තුල අපි කතා කරන දේ තේරුම් ගත යුතුයි. එතකොට තමයි ජීවිතේ මිනිස්සෙකුට ටිකක් යථාර්ථයක් හොයන්නට අවශ්‍යයි කියන හැඟීමක් තේරෙන්නේ. නැත්තම් මිනිස්සුන්ට ඉපදෙනවා මැරෙනවා පේන්නේ නැහනේ. කල්පයක් ජීවත් වන්නට ආපු අය වගේ මිනිස්සු ජීවත් වෙනවා. ඉඩ කඩන්, ගෙවල්, දොරවල්, යාන වාහන, දූ දරුවෝ මේ දේවල් පස්සේ පන්නමින් මිනිස්සු තොරතෝංචයක් නැතුව කල්පනා කරනවා. මේ දේවල් වලින් ලැබෙන සැප සතුට තමයි හැමදාම කල්පනා කරන ඒකායන මග බවටපත් වෙන තියෙන්නේ. ඉතින් ලෝකේ මේ විදිහට කටයුතු කරන මිනිස්සුන්ට මේ දේවල් නැති වෙනකොට ඔවුන්ට දුක එනවා. ඒ දේවල් තියෙනකොට Tamanට හෝ ඒ දේවල් අතහැරලා දාලා යන්නට සිද්ධ වෙනවා. ඒක තමයි ජීවිතයක තියෙන ස්වභාවය. අපි ඒක තේරුම් ගත යුතුයි. එතකොට අපිට තේරෙනවා එහෙනම් මේ දේ සාරවත් දෙයක් නෙමෙයි නේද කියලා. අද මොනතරම් ධනස්කන්ධයක් ගොඩනගලා ගියත් අපිට ඒ දේවල් අපේ ජීවිතයට යහපත පිණිස පවතින්නේ නැහැ කියලා අපිට තේරුම් ගන්නට එතකොට පුළුවන්කම තියෙනවා. අර බෝධිසත්වයන් වහන්සේ එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලෙදී නියත විවරණ ගැනීමට පෙර ඒ කියන්නේ ගිහිගේ අතහැර යාමට පෙර ඒ ජීවිතයේදී කල්පනා කරලා බලනවා තමන්ගේ කෝෂ්ඨාගාරය එහෙම නැත්නම් භාණ්ඩාගාර ඇරලා බලනවා තමන් සතු වූ ධනෙ පිළිබඳව මේ මවගේ දඩය මේ මවගේ මවගේ දඩය ඒ මවගේත් මවගේ දඩය සත්මුතු પરම්පරාවකම තියෙන ධනය එකතු කරලා මහා ගබඩාවල ගබඩා කරලා මහා විශාල ධනස්කන්ධයක්. පියාසතු ධනෙ ඒ විදිහටම ගබඩා කරලා මහා විශාල ධනස්කන්ධයක්. එතකොට දැන් මේ මේසා විශාල මහා ධනස්කන්ධයක් හිමිව තේනකොට බෝධිසත්වයන් වහන්සේලා කල්පනා කරනවලු මගේත් අම්මට තාත්තට බැරි වුණා මේ දේවල් අරගෙන යන්න. ඒ අයගේ අම්මලට තාත්තලටත් බැරි වුණා මේ දේවල් අරගෙන යන්න. ඒ කිසිම කෙනෙකුට පුළුවන් කමක් තිබුණේ නැහැ මේ දේවල් අරගෙන යන්න. ඒ නිසා මේ දේවල් අතහැරලා දාලා මේ විදිහටම මමත් යා යුතු නෑ මම මේ දේවල් අරගෙන යන්නට ඕනේ. ලෝක ස්වභාවය තමයි මැරෙනකොට මේ දේවල් අතහැරෙන එක. ඒ නිසා මැරුණත් අතහැරෙන්නේ නැති විදිහට මම මේක අරගෙන යන්නට අවශ්‍යයි කියලා එදා බෝධිසත්වයන් වහන්සේ කල්පනා කරා කියනවා. එනිසා ඒක අරගෙන යන්නට නම් මරණයත් සමග ඒදී අරගෙන යන්නට නම් අපිට ඒක කලමනාකරණයකට ලක් කරගන්නට සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් අපිට ඒක හෝමාරුවක් කරගන්නට සිද්ධ වෙනවා. අපිට ඒ මහා ධනස්කන්ධේ පරිවර්තනයක් බවට පත් කරගන්නට වෙනවා. බෝධිසත්වයන් වහන්සේක පරලොව අරගෙන යන්නට පුළුවන් වෙන විදිහට ඒක පරිවර්තනයකට ලක් කරගන්නට කල්පනා කරලා අර මහා විශාල ධනස්කන්ධය දන් දෙන්නට පටන් ගත්තා. ශ්‍රමණ බ්‍රාහ්මණයන් සඳහා, දුගී වගේ අසරණ යාචකාදීන් සඳහා ඒ දන් දෙන්නට පටන් ගත්තා. ඒකවල දැන් මේ බෝධිසත්වයන් වහන්සේ මේ දේ කළේ අභිනිෂ්ක්‍රමණය සඳහා පරමාර්ථයක් තබාගෙන. එතකොට දැන් ඒ ගොඩනගාගත්ත දේ පිළිබඳව බෝධිසත්වයන් වහන්සේ කල්පනා කරපු විදිහ මේ දේ පරිවර්තනයක් කරගන්න පුළුවන් නම් මට මේක අරගෙන යන්න පුළුවන්. මගේ අම්මලා තාත්තලා මේක අරගෙන ගියේ නැහැ. මේකෙදි ගන්න තියෙන දේ තමයි පිළිතුරේ ගන්න ගොඩක් දේවල් තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන්ම අපිට මෙතනදී මතු කරන්න අවශ්‍ය වන දේ තමයි ලෝකේ ජීවත් වෙනකොට අපි ගොඩක් දේවල් එකතු කරලා තිබුණට ගොඩක් දේවල් අපේ කියලා සම්මත කරගෙන අපි අල්ලගෙන හිටියට ඔය කිසිම දෙයක් ඊට පස්සේ අපිට අපේ කියලා තියාගන්නට පුළුවන් කමක් නැහැ. ඒක තමයි යථාර්ථය. ඔබට කියන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඔබ මොනතරම් විශේෂිත වුණ දේවල් ගොඩනගලා තිබුණත් ආපහු ඔබ මේ සියල්ලම භුක්ති විඳින්නට පුළුවන් තැනක උපදිනවා කියන එකට වගකීම් සහතිකයක් ඔබට දෙන්න පුළුවන් කමක් නැත්තේ. ඒ හැම දෙයක්ම ඔබට මරණයත් සමගම අතහැරිලා යන දේවල් බවට පත් වෙනවා. ඒ කාරණාව දකින නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකෙක් තමන්ගේ ධනය වියදම් කරන විදිහ පිළිබඳව. ධනය උපයන්නේ සහ ධනය වියදම් කරන්නේ කොහොමද? ඔහු පළවෙනියටම තමාව සංතරපණය කරනවා. ඒ කියන්නේ දේවල් සුදුසු පරිදි තමා භුක්ති විඳිනවා. ඒ වගේම තමන් එක්ක ඉන්න තමන්ගේ දූ දරුවන්, ඒ වගේම අනික සහලේ ඥාතීන් මෙන්න මේ පිරිස් වලට මේ ධනය වියදම් කරනවා. එයාගේ සැප විහරණය සඳහා යොදා ගන්නවා. එතකොට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ කරුණු ගණනාවක් දක්වනවා. ඒ වගේම ශ්‍රමණ බ්‍රාහ්මණීන් සඳහා දන් දීම, ඒ වගේම විපත්තියක් පැමිණෙනකොට මේ දේවල් ආරක්ෂා කරලා යම් කිසි කොටසක් ඒ විපත් විපත්ති එක්ක දිගැනීම සඳහා තබා ගැනීම ආදී බොහෝ දේවල් සඳහා ආර්ය ශ්‍රාවකෙක් නමුත් ධනය උපයනවා කියලා. මට ඒක කියන්න අවශ්‍ය උනේ කෙනෙක් මේකෙන් අදහසක් ඇති කරගත්තොත් එහෙම මේ ඔක්කොම බුදුදහම තුල කියන්නේ මේ දේවල් එපා අතහරින්නට ඕනද කියලා කිව්වොත් නෑ එහෙම නෙමෙයි. මානසිකව මේ දේවල් සාරයි කියලා අල්ල නොගත යුතුයි කියන එකයි පැහැදිලි කරගන්නට අවශ්‍යයි. මේ දේවල් කවදාවත් යහපත පිණිස පවතින දේවල් නෙමෙයි. මේ දේවල් අපිට తాවකාලිකව ජීවිතයේ හොඳින් ජීවත් වෙන්නට උපකාර කරන දේවල් බවට පත් වෙයි. එනිසා ඒක తాවකාලිකව ජීවිතයේ ලෝක ජීවත් වීමට අවශ්‍ය දේ හැටියට සලකා කටයුතු කිරීම වටී. නමුත් එහාට ඒකම සාරයි කියලා හිතාගෙන ඉන්න මානසික මට්ටම අපි නොකල යුතුයි සහ එබඳු මනෝභාවයක් තුළදී අපි ප්‍රවේශම් විය යුතුයි. අන්න ඒ දේ අපිට තේරුම් ගන්නට තමයි පින්නතුනේ අපිට පෙන්වලා දුන්නේ මේ සංකත ධර්මයන්ගේ නැතිනම් මේ තියෙන ලෝකෙ තුල තියෙන සම්මුතිය අනිත්‍යයක් ගැන බුදුරජාණන් වහන්සේ කතා කළා. මහන්නේ අතීතෙදි මම මෙබඳු වූ සම්පත්තියක් භුක්ති විඳා. හැබැයි ඒ සියල්ලම අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ තම වෙලාවකදී දේශනා කරනවා. මෙබඳු වූ මාලිගාවන් තිබුණා. ඒ සියල්ලම අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ ඇති දෙයක නැති බවක් ගැන දේශනා කරපු දහම් පරයයන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ සෑම තැනකදීම ඒ අනිත්‍යතාවය අපට පෙන්වා දුන්නේ ජීවිතයේ නිස්සාරත්වය පිළිබඳව තේරුම් ගන්නට අවශ්‍ය නිසා. අපි ගිරිමානන්ද සූත්‍රයට අදාළව අනිත්‍ය සංඥාව ගැන කතා කරනකොට කෙනෙකුට ජීවිතේ ලෝකේ සාරයි කියලා හිතාගෙන ඉන්න ලෝකයේ තුලින් Tamanට මහත්ම අර්ථය સિદ્ધ කරනවා කියලා ධනය බලය කීර්තිය මත යැපෙන පුද්ගලයෙකුට තමන්ගේ ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්නට මේ තියෙන දේවල් වල තියෙන අනිත්‍යතාවය මෙනෙහි කිරීම වටිනවා. ඒක ලෝකෝත්තර ඥාන දර්ශනයක් ගෙනල්ලා දෙන්නට සමර්ථ අනිත්‍යක් නෙමෙයි. මේ ජීවත් වෙන තැනක තියෙන ඇත්ත කතාව තේරුම් ගැනීම. මේ ජීවිතේ පැවැත්මක් නැහැ. මේක ඕනම මොහොතක නැති වෙලා යන්නට පුළුවන්කම තියෙන දෙයක්. මේක අනිත්‍ය ලක්ෂණයන්ගෙන් හැදි දෙයක්. ඒ වගේම ලෝකේ තියෙන දේවල් අපිට ඕන විදිහට තියාගන්නට පුළුවන් කමකුත් නැහැ. ඒ දේවල් නැතිව යන ස්වභාවයෙන් යුක්තයි, අනිත්‍යතාවයෙන් යුක්තයි. ඒකට අපිට මේ වස්තු ගැන පින්නතුනේ අපිට හොඳට අනිත්‍ය ලක්ෂණය අනුව බලමින් අපිට වාසය කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපේ ජීවිතය තුළ අපි ධර්මයේ පිළිබඳව විශ්ලේෂණය කර ගැනීමේදී අපි දකින්නට ඕනේ අපේ ජීවිතය තුළ අපේ සංමුතිය තුළ තේරුම් ගත යුතු වූ අනිත්‍යතාවයක් අනිත්‍ය සංඥාවක් අනිත්‍ය ලක්ෂණයක් අපට දකින්නට පුළුවන්කම තියෙනවා. නමුත් අපිට ඒ අනිත්‍යතාවය තේරුම් අරගත්තට පස්සේ එතනින් එහාට යමක් තිබිය යුතුයි. අන්න ඒ එතනින් එහාට දේශනා කරන දේත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනිත්‍යතාවය හැටියටමයි. ඒ කියන්නේ අනිච්ච කියන වචනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක සිංහල වචනයක් හැටියට අපි අනිත්‍යතාවය කියලා කතා කරනවා. ඒ අනිත්‍යතාවය සහ අනිච්ච කියලා කියන එක එකම ඒකාර්ථවත් පදයක්. එතකොට මෙන්න මේ දේ තුලින් අපිට ලෝකෙ තුල මොකද්ද අපිට එහෙනම් නිවන් දකින්නට හේතු විය යුතු අනිත්‍ය කියලා කෙනෙකුට කල්පනා කරලා බලන්න පුළුවන්කම තියෙනවා. අන්න එතකොට තමයි අපි මේ කතා කරගෙන යන ප්‍රස්තුත විෂය අපිට අදාළ වෙන්නේ. ගිරිමානන්ද සූත්‍රයේ තියෙන අනිත්‍ය සංඥාව අපිට අදාළ වෙන්නේ එතනදී. එතකොට එතනදී මේ ස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය පිළිබඳව දේශනා කිරීමේදී ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්ංගමෝ ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ කියලා මේ විදිහට අපිට රූප වේදනා සංඥා සංස්කාර විඥාන පිළිබඳව දැන ගැනීමත් ඒ ධර්මයන්ගේ හට ගැනීම පිළිබඳව දැන ගැනීමත් ඒ ධර්මයන්ගේ වැයවීම පිළිබඳව දැන ගැනීමත් කියන කරුණු ඔස්සේ අපිට පුළුවන්කම තියෙනවා පිළිතුනේ අනිත්‍ය සංඥාව පිළිබඳව සාකච්ඡා කරන්නට. එතකොට අපි ඒ ඔස්සේ තමයි පසුගිය දේශන කිහිපයේ පුරාවටම අපි කතා කළේ අනිත්‍ය සංඥාවක් කෙනෙක් පාවිච්චි කරන්නේ කොහොමද කියලා. අවසාන ලෙස අනිත්‍ය සංඥාවේ අපි කතා කළා විඥාණය කියන ධර්මයේ පිළිබඳව. ඉති විඥානං ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අත්ංගමෝ කියලා අපි ඒක හඳුනා දුන්නා. මේක තමයි විඥාණය කියලා කියන්නේ. ඒකට විඥානය කියනකොට අපි එතනදී තේරුම් ගත්ත විඥානන ලක්ෂණය තේරුම් ගන්නට අවශ්‍යයි කියලා. ඉතින් මේ ඉති විඥානස්ස සමුදයෝ කියනකොට කුමක් නිසාද විඥානයේ පැවැත්ම පෙනෙන්නේ කියනකොට අන්න එතනදී අපි වැඩි පැහැදිලි කිරීමක් කරගන්න තේරුණා. නාම රූප පත්‍ය විඥාන. නාම රූප ධර්මයේ නිසා තමයි විඥානයේ හට ගැනීම කියන දේ සිද්ධ වෙන්නේ. නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය පවතිනවා විඥානය නැවත නාම රූපයට ප්‍රත්‍ය වෙනවා කියලා අපි එතනදී වැඩිදුර විග්‍රහයක් වශයෙන් අඤ්ඤමඤ්ඤව අඤ්ඤමඤ්ඤව කියලා කියන්නේ එකිනෙකාට උපකාර වෙන්නේ නාම රූපේ විඥානයටත් විඥානයේ නාම රූපයටත් උපකාර වෙන දෙයක් හැටියට පැහැදිලි කරගන්නට යෙදුණා මෙතනදී නාම ධර්මතා ටික වෙනමම තිබිලා විඥානය වෙනමම තිබිලා ඇති වෙන දෙයක් නෙමෙයි ඒ කියන්නේ නාම ධර්මතා ටික ඇති වුණාට පස්සේ විඥානය වෙනම තිබුණ නෙමෙයි. ඒ වගේම විඥානයේ නැතිව නාම ධර්මතා ටික තිබුණත් නෙමෙයි. මේ ධර්මතා ටික ඔක්කොම එකට පවතින ධර්ම. එකට ඉපදිලා එකට පවතින ධර්ම. එතකොට මේක ඇතුලේ ඇත්තේ නෑ පින්නතුනේ වෙනමම ලක්ෂණයක් මේ එකින් එකට වෙන වෙනම ඇති වෙනවා කියලා වේදනාව විතරක් ඇති වෙලා ඊට පස්සේ තමයි හඳුනා ගැනීම කියන එක විතරක් වෙනම තියෙන්නේ හඳුනා ගැනීම විතරක් එකට හටගෙන ඒක විතරයි ඒ වෙලාවේදී තියෙන්නේ ඊට පස්සේ සිතීම කියන දේ විතරයි එතනම තියෙන්නේ එහෙම දෙයක් ඇත්තේ නැහැ මේ ඔක්කොම එකට උපදින්නේ ඒ වගේම එකට නිරුද්ධ වෙන්නේ මේ නාම ධර්මතා ටිකත් ඒ වගේම මේ විඥානයත් කියන මේ ස්කන්ධ ධර්මයන් පිළිබඳව අපි කතා කරනකොට මේ ධර්මතා ටික එක සිතක උපදිනකොට එතකොට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා විඥානයේහි පැවැත්මට නාම රූප නාම ධර්මයන්ට උපකාර වෙන බව ඒ වගේම විඥානයේ නැවතේ නාම රූප ධර්මයන්ට ප්‍රත්‍ය වෙන බව අපිට එතනදී තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා සත්‍යෙක් පුද්ගලයෙක් ජීවත් වෙනවා කියන තැනක අපිට එතකොට නුවණක් උපදිනවා විඥානයේ නිසා නාම රූපයේ පැවැත්මක් නාම රූපයේ නිසා විඥානයේ පැවැත්මක් සිදුවන දෙයක් හැටියට අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා වඩාත් ඒ කාරණාව තහවුරු කර ගැනීම ලෙස අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා පටිච්චසමුප්පාද ධර්මය. පටිච්චසමුප්පාද ධර්මය තුළ අපි විඥානය නිසා සිදුවන නාම රූපයක් නාම රූපය නිසා ඇතිවන විඥානයක් පිළිබඳව වෙනම කතා කරනවා වගේම නාම රූපපච්චා විඥානං කියන කාරණාවේදී නාම රූපය නිසා විඥානය උපදිනවා ඊට පස්සේ ඒ විඥානය නිසා නාම රූපය කියන මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ගැන වෙනමම අපිට එතනදී සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙන විශේෂ විග්‍රහයක් ඇටියට. ඒ වගේම විඥානපච්චයා නාම රූපං නාම රූපපච්චයා සලායතකං කියලා කියනකොට විඥානයේ නිසා නාම රූප උපදිනවා නාම රූප නිසා සලායතන උපදිනවා කියනකොට අර නාම රූප කියන විග්‍රහය අපි කොටස් දෙකකට බෙදලා කතා කළා විඥානපච්චය නාම රූපං කියනකොට නාම රූපය කියලා කියන්නේ ඒක අර්ථයකින් ඒ වගේම නාම රූපපච්චය සලායතනං කියනකොට එතන නාම රූප කියන අර්ථය කියන්නේ තවත් අර්ථයකින් කියලා මේ නාම රූප දෙකක් ගැනයි කතා කරන්න කියලා කිව්වා. ඒත් ඒක ඒ විදිහට පැහැදිලි කරන්නට අවශ්‍ය වුණේ නාම රූප කොහොමද විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ කියන කාරණාව එතනදී වඩාත් විග්‍රහ කරන්නට අවශ්‍ය නිසා තමයි මේ කාරණාව ඒ විදිහට අපි යොදාගත්තේ. එතකොට මෙතනදී අපිට වැඩි වශයෙන් අපිට අවධානයක් යොමු කළ යුතුව පවතින තැනක් තමයි මේ ධර්මයන්ගේ තියෙන අනිත්‍යතාවයෙන් අපි කතා කරන්නේ. එතකොට විඥානයේහි තියෙන අනිත්‍යතාවය පිළිබඳව අපි අනිත්‍ය සංඥාවක් විදිහට කොහොමද ප්‍රගුණ කරන්නේ කියන එක. අපි ඒකෙදි මුලින්ම පාවිච්චි කරපු දේ තමයි අර අනිකුත් ස්කන්ධ ගැන පාවිච්චි කරපු න්‍යායට අනුව මේකයි විඥානය කියලා හඳුනා ගැනීම. අරමුණු රසය විඳින අරමුණු රසය පිළිබඳව දැනගන්න බව තමයි විඥානය කියලා කියන්නේ. එතකොට අපි විඥානය කියන එක අපේ මනස කියන එක අපේ සිත කියන එක පිළිබඳව අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අද අපේ තියෙන අවබෝධය දිහා අපි බැලුවොත් මේ ඔක්කොම රූපහා යෙදිලානේ තියෙන්නේ. අපිට හිතුවොත් හිතන්න පුළුවන්කම තියෙන රූප ගැන. හැබැයි අපි හිතුවොත් රූප ගැන හිතනවා කියලා කිව්වට ඇත්තටම කොයි වෙලාවකවත් හිතට ඇවිල්ලා වැදිලා තියෙන්නේ සතර මහා ධාතු රූපේ නෙවෙයිනේ ওই විදිහට. දැන් ඔබ ඉන්න තැන ඉඳලා රුවන්වැලිසෑය මතක් කළා කියලා රුවන්වැලිසෑය ඇවිල්ලා ඔබේ ළඟට ඇවිල්ලා නැහැනේ මේ වෙලාවේදී. නමුත් ඔබට සිහිපත් කරන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ විදිහට වෙන තැනක ඔබ ඉති විඥානං කියලා කියනකොට මේකයි විඥානය කියන්නේ කියලා ඔබට හසු වෙන්නට ඕනේ. ඇස් හමුවේ තියෙන දෙයක් වුණත් නැති දෙයක් වුණත් විඥානයේහි ස්වභාවය ඔබට තේරුම් යන්නට ඕනේ. නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නා දෙයක් හැටියට ඔබට ඒක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි කෙනෙකුට එහෙම තියෙනකොට හිතෙන්නට පුළුවන්කම තියෙනවා දැන් අතීත වුණ රූපයක් පිළිබඳව කල්පනා කරොත් කොහොමද වෙන්නේ කියලා. දැන් අපි ගත්ත උදාහරණය තුලින්ම අපි කතා කළා රුවන්වැලි සෑය. එතකොට රුවන්වැලි සෑය කියන දේ දැන් ඔබ ඉදිරිපිට නැහැ. හැබැයි ඔබ රුවන්වැලිසෑය කියලා යමක් ඔබට හිතින් මවා ගන්නට පුළුවන්කම තියෙනවා. ඔබට යමක් රුවන්වැලිසෑය කියලා යමක් සිහිපත් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔබ සිහිපත් කරලා බලනකොට ඔබ හිතනවා බාහිර තියෙන රුවන්වැලිසෑය පිළිබඳව තමයි ඔබ කල්පනා කරන්න කියලා. ඇත්තෙන්ම ඔබ කල්පනා කරන්නේ තියෙන රුවන්වැලිසෑය පිළිබඳවද එහෙමත් නැතිනම් ඔබ ඔබේ ප්‍රපංච සංඥාවක් නිසා පෙනුණු දෙයක් ගැනද කියලා කල්පනා කළොත් ඔබට දකින්න පුළුවන් ප්‍රපංච ධර්ම මොනතරම් ඔබට වංචා කරනවද කියලා. මෙතන තියෙන යථාර්ථය පිළිබඳව කල්පනා කරනකොට දැන් රුවන්වැලිසෑය කියලා කියන මේ අරමුණ නාමයක්ද රූපයක්ද කියලා කෙනෙකුට හිතන්න පුළුවන්කම තියෙනවා. නාම ධර්මයක්ද රූප ධර්මයක්ද කියලා කෙනෙකුට හිතන්නට පුළුවන්කම තියෙනවා. දැන් අපි රුවන්වැලිසෑය කියලා මේ වෙලාවේදී සිහිපත් කරනකොට ඒ ආරම්මණය අපි ඉදිරිපිට පවතින එකක් නෙවෙයි. ඒ නිසා ඒක අපිට ඇස් හමුවට නොපැමිණි දැනට නොපැමිණෙන දෙයක්. අරමුණු පිළිබඳව කොටස් දෙකකට බෙදෙනවා විභූතාරම්මන සහ අවිභූතාරම්මන කියලා. ඇස් ආදී ආයතන ඉන්ද්‍රයන්ට ඒ මොහොතේදී ඇසුරු වෙනසා ඒ මොහොතේදී ඇසුරු නොවන දෙයක් විදිහට. ඒතකොට රුවන්වැලිසෑය කියලා කියන්නේ මේ වෙලාවේදී මේ අවස්ථාවේදී ඇසට ඇසුරු නොවන තැනක්. එතකොට දැන් ගෙදරට වෙලා ඉන්න ඔබට රුවන්වැලිසෑය ඇසට පෙනෙන්නේ නැති වුණාට ඔබට රුවන්වැලිසෑය සිහිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් රුවන්වැලිසෑය කියලා සිහිපත් කරගන්න මොහොතේදී කෙනෙක් හිතනවා කොහොමද රුවන්වැලිසෑය සිහිපත් උනේ? එතකොට රුවන්වැලිසෑය කියලා කියන්නේ රූපයක්නේ ඒ රූපය එළියේ තියෙන දේ ගැනද හිතන්නේ කියලා. අන්න ඒ නිසා තමයි අපි විඥාණය මනවින් තේරුම් ගත යුත්තේ. විඥාණය තේරුම් ගන්නකොට අපිට පේනවා මෙතනදී මනෝපටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඥානං මනසින් යම් කිසි අරමුණක් අරගෙන ධම්මා ධම්මායතනේ පරියාපන්න උන අරමුණක් අරගෙන ඒක දැනගන්නට පුළුවන්කම තියෙනවා. ඒකට කියනවා මනෝපටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඥානං කියලා. ඒතර ධම්මේච කියනකොට ධම්මා යතනය කියන එකෙන් හඳුන්වන්නේ නාම ධර්මතාවම නෙමෙයි. ධම්මා යතනය කියන එකෙන් හඳුන්වන්නේ නාම ධර්මතාව නෙමෙයි. ඒතර ධම්මා යතනය කියන එකෙන් හඳුන්වන්නේ රූප ධර්මයනොත් ඇතුළත්ව තමයි ධම්මායතනය කියන දේ සංග්‍රහ කරන්නේ. මොකද ඇතම් රූප ධම්මායතන පරියාපන්න. ඒක අනුව ගිහිල්ලා තියෙනවා. නාම ධර්මතා ටිකක් ධම්මායතනයට ඇතුල් කරන්නට පුළුවන්කම තියෙනවා. ඇතැම් රූපේනොත් ධම්මායතනයට ඇතුල් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ කාරණාව අපි එතනදී ප්‍රධාන වශයෙන්ම බෙදා ගන්නට අවශ්‍යයි. මේ ධම්මායතනය අනුව ගියපු අරමුණු සහ රූප පිළිබඳව අපි කතා කරනකොට එතකොට අපිට අර යම් රූපං චිත්තජං කියලා කියන්නේ යම් රූපයක් සිතින් උපදවන රූප කියලා කියන්නේ. එතකොට අන්න ඒ චිත්තජ රූප සිතින් උපදවන රූප තමයි එතනදී අදහස් කරන්නේ. දැන් ඒක මහා භූත පිළිබඳව වූ උපාදාය රූපයක් විදිහට මේ මොහොතේ තමන්ගේ ద్వාරයකට ඇසුරු වෙන්නේ නැහැ. හැබැයි Tamanට දැන් කලින් දැකපු දෙයක් පිළිබඳව දැන් වර්ණේශය වගේ අරමුණක් ගැන හිතන්නට පුළුවන්කම තියෙනවා. දැන් ඒ රූපාරම්මණය ඒක හිතින් උපදවපු දෙයක්. හැබැයි හිතින් උපදෝපු දෙයක් කියලා කිව්වට ඒ රූපාරම්මණය කොයි වෙලාවකවත් කියන්නේ නැහැ බාහිර තියෙන දේ කියලා. දැන් මේ වෙලාවේදී ඒක ධම්මායතනයේ පරියාපන්න වුණ ධම්මායතනයේ අනුෝගියපු දෙයක්. ඒ නිසා ඒක පිළිබඳව අපි හොඳට තේරුම් ගන්නට අවශ්‍යයි එතනදී සිද්ධ වන්නේ කුමක්ද කියන කාරණාව පිළිබඳව. ඒකට ඒක තේරුම් ගැනීමේදී අපිට හරිම පහසුයි මේ ධර්මයේ පිළිබඳව වටහා ගැනීමක් ඇති කරගන්නට දැන් අපිට ලෝකයේ ගොඩාක් දේවල් ඇති බවට අපිට හිතුණත් අපි අසුරු කරන්නේ තමන් තමන්ගේම මනස පිළිබඳවයි කියන දේ තේරුම් ගන්නත් අපිට ඒක හොඳ අවකාශයක් සලසා දෙන දෙයක්. එතකොට ඒක මනස කියලා කියන්නේ ඒක නාම ධර්මයක් කියන තැනින් කතා කරන්නට එපා. නාම ධර්ම කියන එකෙන් අදහස් කරන්නේ වේදනා සංඥා සංඛාර කියන දේවල් මේ පරයයට අනුව විඥානයත් ඇතුළත් එතකොට දැන් රූපය කියන දේ අපි කතා කරන්නේ රූප ධර්මයක් හැටියට. එතකොට යම් කිසි කෙනෙකුට රූප සංඥාවක් තියෙන්නේ සතර මහා ධාතු රූපේ නිසානේ. එතකොට දැන් රුවන්වැලිසෑය පිළිබඳව යම් සිහිපත් කිරීමක් කරනවා නම් එතනදී ඒ ආරම්මණයට හේතු වුණ රූපය රූපේ හැටියට සලකනවා මිසක ඒක කොයි වෙලාවකවත් නාමයක් හැටියට සලකන්නේ නැහැ. හැබැයි දැන් මේ නිමිත්ත පිළිබඳව ආරම්භණය පිළිබඳව රුවන්වැලිසෑයයි කියලා ඔබ හඳුනා ගන්නවා නම් ඒ හඳුනනු ලබන සංඥාව සංඥා ස්කන්ධයේ නිසක වෙනත් දෙයක් නෙමෙයි. ඒ වගේම යම් විඳීමක් තියනවා නම් ඒ ආරම්භණය පිළිබඳව ඒක වේදනා ස්කන්ධයේ බවටයිපත් වෙන්නේ. සිතීමක් සහ දැනගැනීමක් තියනවා නම් ඒක සංස්කාර විඥාන ස්කන්ධයන් ලෙස අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට මේ ධර්මතාවයන් තුළ තියෙන යථාර්ථයේ පිළිබඳව අපිට යම් මානසිකාරයක් පවත්වනකොට අපිට පේනවා නාම රූප නිසා විඥානය පවතිනවා කියලා කියන්නේ ඇයි කියන කාරණාව. එතකොට එතනදී අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා අපේ මනස තුලත් යම් කිසි විදිහකින් ධම්මායතනයේ පරියාපන්නව යන රූප තියනවා කියන එක තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ රූප සුඛව රූපයන්, ඒ රූප අර බාහිර තියෙන චක්කායතන, රූපායතන වගේ ඕලාරික මට්ටමේ දෙයක් නෙවෙයි ධම්මායතනයේ පරියාපන්න වුණ රූප කියලා කියන්නේ. ඒ නිසා ඒක අපිට විශේෂයෙන් තේරුම් ගන්නට ඕනේ. මේ නාම රූප ප්‍රත්‍ය නිසා විඥානයත් විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපයත් කියන මෙතන අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යතාවයක් තියෙනවා අන්‍යෝන්‍ය වශයෙන් උපකාර කර ගැනීමක් තියෙනවා මේ එකක් නැති වුණොත් අනිත් එක නැතිව යනවා කියන එක මෙතනදී ප්‍රධාන ලෙස අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒක විඥානයේ කෙනෙකුගේ දෙයක් නෙමෙයි පුද්ගලයෙකුගේ දෙයක් නෙමෙයි එකම විඥාණය මේ විඳින්මින් පවතිනවා නෙමෙයි කියන එක අපිට දකින්න පුළුවන් මේ ප්‍රත්‍යතාවය දැක්කොත්. මේක හැදිලා තියෙන්නේ මෙන්න මේ විදිහේ හේතු ටික ඇතිකල්ලි හටගෙන ඒක ඉතුරු නැතුව මේ මොහොතේ හේතු නැති වෙනකොට නැතිව යන දෙයක් හැටියට අපිට දැන් විඥානයේ පිළිබඳව සම්මර්ෂණයක් කරන්න පුළුවන් හට ගැනීම අනුව බලමින් සහ වැයවීම අනුව බලමින් අපිට සම්මර්ෂණයක් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක අද්භව ස්වභාවය, ඒ කියන්නේ නොපවතින ස්වභාවය, අසස්සත ස්වභාවය, එතකොට අශාස්ත්‍තික භාවය මෙවද වූ කාරණා පිළිබඳව අපිට මෙතනදී අවබෝධයක් කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ විඥානය කියන එකම දෙයක පැවැත්මක් නෙමෙයි. ඒ ධර්මයේ හේතු නිසා මොහොතින් මොහත හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. මේ හේතු නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැතිවෙන ධර්මයක් එක දිගට පවතිනවා යයි සිතීම වැරදි කියන අවබෝධය ඇතිවෙන තන් ඇතිවෙන තුරු අපි මේක සිහිපත් කිරීම කළ යුතු වෙනවා මේ පිටිබඳව මානසිකාරයේ පැවැත්වීම කළ යුතු වෙනවා නුවණින් සම්මර්ෂණය කිරීම වශයෙන්. එතකොට රූපය එක පැත්තකටත් මේ විදිහට නාම ධර්මතා ටික සහ විඥානය කියන දේ තව පැත්තකිනුත් අපිට තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනකොට අපිට මේ ස්කන්ධයන්ගේ ස්කන්ධ ලක්ෂණය ගැන ප්‍රධාන ලෙසම අපිට අවබෝධ කරන්න පුළුවන් වෙනවා. අද මේ දේවල් ඔක්කොම අපිට එකතු වෙලා තියෙන්නේ. හිතන්නේ රූපය ගැනමයි, දකින්නේ රූපයමයි කියන තැනක තමයි අපිට නිමිති ඉතුරු වෙන්නේ. දැන් ලෝකයේ යම් නුවණක් දියුණු කරන කෙනෙක් ක්‍රමානුකූලව නුවණ වර්ධනය කරගෙන ගියොත් ලෝකෙන් එතර වන මට්ටමකට අර ලෝකෙට පේන දේම දැනගන්නවා දැනගන්න දේ පෙනෙනවා කියන මනෝභාවයේ ඉක්මවා යන්න පුළුවන්කම තියෙනවා එතකොට එයාට කවදාවත් පේන දේ දැනගන්නෙත් නැහැ ඒ වගේම දැනගන්න ලබන දේ පේන්නෙත් නැති බවට ඔහුට නුවණක් තියෙන නිසා ලෝකයේ තුල පැවැත්ම පිළිබඳව කතාවක ඔහු රැඳී ඉන්නේ නැහැ. ඒ විඥානයේ හට ගැනීම සහ විඥානයේහි වැයවීම පිළිබඳව අනිත්‍ය සංයාව ඔහු ප්‍රගුණ කරන නිසා අද අපිට කාමය කියන දේ තියෙන්නේ කාමසහගත කාමරාගය පිහිටා සිටින්නේ රූපයම දැනගන්නට පුළුවන්කම තියෙන නිසා එළියේ තියෙන රූපයම සැපසහගත රූපයක් ලෙස දැනගන්න නිසා අපි විඳින සැපසහගත බව රූපයට අයිති දෙයක් හැටියට කල්පනා කරන නිසා අද අපිට ඒබඳු රූපයම අවශ්‍යයි මේ සැපේ විඳගෙන යන්න. එතකොට ලෝකෙ තුල දැන් අපිට ජීවත් වෙන්න නම් හොඳින් සැපසේ වාසය කරන්න නම් දැන් අර දේවල් ඔක්කොම අවශ්‍යයි රූපාදී මේ දේවල් ගන්ධ රස ස්පර්ශාදී මේ ධර්මය හැම දෙයක්ම අපිට අවශ්‍යයි. ඇයි අපේ නුවණ තියෙන්නේ දැනගන්න දේ විඥාණයෙන් ඇසුරු කරන්නේ ලෝකේ තියෙන දේවල්මයි තියෙන දේවල් තමයි විඥාණයට ඇසුරු කළ හැක්කේ කියන මේ දේ තුර තමයි අපේ මනස තියෙන්නේ අන්න එහෙම මනසක ජීවත් වෙන ලෝකෙට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ නෑ මෙතන හේතුඵල ධමයක් තියෙනවා හේතු නිසායි සකස් වෙන්නේ විඥාණය කියන එක අහුත්වා සම්භූතං හුත්වා පටිවේති පෙර නොතිබී ඇති වෙන දෙයක් ඒ වර්තමානයේ හේතු ටික හටගත්තට පස්සේ එතන විඥානය කියන දේ මේක නොතිබී හට ගන්න දෙයක්. ඒක කලින් තිබුණ විඥානය නෙමෙයි. එතකොට කලින් තිබුණ විඥානනේ නෙමෙයි නම් ඒක කලින් තිබුණු ආරම්මණයක් නෙමෙයි නම් අරගෙන තියෙන්නේ මේක අලුතෙන්ම හටගත්ත දෙයක්. ඒ වගේම මේකේ Taman විඥානන කෘත්‍ය කරලා ඒ මොහොතේම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. එතකොට ඒකට අරමුණු වුණ දේවල් තිබුණා නම් ඒ අරමුණු වල පැවැත්ම ගැන මේක නැති වෙනකොට කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අපි පසුගිය සතිය තුල කතා කළා උදාහරණයක් අර කණ්ණාඩිය පිළිබඳව. ඔබ කණ්ණාඩිය ඉස්සරහට යනකොට ඒ අනේක නිසාම ඔබට දකින්න පුළුවන්කම තියෙන ඔබේ ප්‍රතිබිම්බය. ඔබ එතනින් ඉවත් වෙනකොටම ඔබ දන්නවා ප්‍රතිබිම්බය දැන් පේන්නේ නැහැ කියලා. ඒ විදිහටම ඇහැට රූපාදී අරමුණු එනකොටම ගැටෙනකොටම බාහිර ආරම්භණයක් නැතිනම් බාහිර තියෙන රූපේ රූපේ ඇහැට පතිත වෙනකොටම ඒ පිළිබඳව අපේ විඥානයේ යෙදිලා අපිට දැනගන්නට පුළුවන්කම තියෙනවා. මේ තුන් දෙනෙකුගේ එකතුව කියන තැන. එතකොට ඒක දැනගන්නට පුළුවන්කම තියෙනකොට ඒක හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් නේ. මේ ධර්මතාව තුළින් එකක් හරි නැති වෙනකොට මේක නැති වෙලා යනවා. මේක නිරුද්ධ ස්වභාවයටපත් වෙනවා. ඒක හට ගැනීම සහ වැයවීම පිළිබඳව අපි කල්පනා කරන තැන ඒ හට ගැනීම සහ වැයවීම පිළිබඳව අපි කල්පනා කරන තැනදී අපිට මේ එකම ධර්මයකම පැවැත්මක් පෙන්වන්නට පුළුවන් කමක් නැහැ අතීතයේ ඉඳලා තිබෙන තිබෙන දෙයක් හැටියට අපිට දැනගන්න දේ තියෙන දේ තියෙන දේ දැනගන්න දේත් හැටියට පනවන්න පුළුවන් කමක් නැහැ මේකේ තියෙන සංකත ලක්ෂණය අපි දැකලා මේකේ උත්පාදය දැකලා තියෙනවා. මේ හේතු ටික ඇති කල්ලි තමයි දැන ගැනීම කියන දේ පෙනුනේ. දැනගත්තාම තමයි මේ අනිත් ධර්මයන්ගේ පැවැත්ම පේන්නේ. එතකොට මේ ටික හටගෙන නැති වෙන දෙයක්. එහෙනම් ඒ ටික නැති වෙනවා නම් දැන් මේක විඳින කෙනෙක් හෝ පවතින දෙයක් තියෙන පුළුවන් කමක් නැහැ කියන එක අපි තේරුම් ගන්නවා. ඒ ධර්මය එතන හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනකොට අපව අලුතෙන්ම ධර්මතාව ටිකක් හට ගන්න. ඒක අලුතෙන් හටගත්ත දෙයක්. ඒක කලින් තිබුණ එක නෙමෙයි. හැබැයි අර හිතට පුරුදු කරලා තියෙන පුරුද්ද නිසා අපි හිතන එකම දේ තියෙනවා කියලා. ඔන්න ඔය මෝඩකම නැති වෙන විදිහට දැන් අපි පෙන්වලා දෙනවා නෑ එකම දේ තියෙනවා නෙමෙයි. අපි අලුතෙන් අලුතෙන් මේ ආයතන ටික එකතු වෙනකොට අරමුණු උපද්දනවා ඒ මොහොතේ හටගෙන නැති වෙනවා කියන කාරණාව කියන එක පිළිබඳව අපි එතනදී අවබෝධ කරගන්න හොඳින් තේරුම් ගන්නවා. ඒ තේරුම් ගැනීම මත තමයි පින්නතුනේ අපිට අපේ ජීවිතයට ඇති වෙන සියලුම දුක්, දුම්නස් දුරු කරන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට අපිට පුළුවන්කම තියෙන ලෝකයේ පවතින සංකල්පනාවෙන් මිදෙන්න හේතුව අපි ලෝකය කියලා ඇසුරු කරන්නේ නිත්‍ය සංඥාවක අද පුදුන් චිත්තසංතානයක් තියෙන කෙනෙක් ලෝකය කියලා ඇසුරු කරනවා නම් යමක් ඇසුරු කරන්නේ සම්පූර්ණම තමනුත් නොදන්නා තැනට ඒ කියන්නේ හටගෙන ඉතුරු නැතුව නැති වෙලා ගියපු ධර්මතා ටිකක් ලෝකෙත් තියෙනවා කියලා හිතාගෙන විපරීත සංඥාවකින් විපරීත චිත්තයකින් විපරීත දිත්තයකින් ඇසුරු කරන බවක් තමයි තියෙන්නේ. දැන් අනිත්‍ය ප්‍රගුණ කරනකොට මොකද වෙන්නේ? විපරීත දෘෂ්ටිය සංඥාව මේ ආදී දේවල් නැති වෙලා යන්න පටන් ගන්නවා. එතකොට එයාට මේ හේතුඵල ධර්ම නැමැති යථාර්ථය තේරුම් ගන්න පුළුවන් කෙනෙක් පුද්ගලයෙක් විසින් පාලනය කරගන්න දෙයක් නෙමෙයි හේතු ටික සැකසුනේ යම් විදිහකටද ඊට අනුරූප වූ විඥානයේ පැවැත්ම තියෙනවා විඥානයේ පවතින්නේ යම් විදිහකටද ඊට අනුරූප වූ නාම රූප ධර්මයන්ගේ පැවැත්මක් ඇති බවට ඔහු තේරුම් ගන්නවා. එහෙනම් හේතු ටික නැති වෙනකොට ඒ ධර්මයේ නැති වෙනවා නම් ඒ පවතින Nirodhe පිළිබඳවත් වැය පිළිබඳවත් තේරුම් ගන්නවා. මෙන්න මේ කාරණා ටික ඔස්සේ කෙනෙකුට විඥානය පිළිබඳව අනිත්‍ය සංඥාවක් විදිහට දිනු කරන්න වඩන්න පුළුවන්කම තියෙනවා. දැන් මේක ටිකක් විඥානයේ අනිත්‍ය අපි අර රූපය ගැන කතා කළාට වඩා ටිකක් සංකීර්ණයි. අපිට තේරුම් ගන්න යනකොට අර රූපේ අනිත්‍ය ලක්ෂණ පිළිබඳව අපි සිහිපත් කරගත්තට වඩා එතනදී කතා කළ සීමාවට වඩා මෙතනදී ටිකක් සූක්ෂමව කතා කරන්නට වෙනවා. මොකද විඥානය කියන දේ ප්‍රකට වෙන්නේ නැහැනේ ලෝකේ. ඒ වගේම බොහොම වේගවත් හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක් නේ. දැන් රූපය කියන එක වේගවත් හටගෙන නැති වෙනවා තමයි. හැබැයි දැන් අපි සම්මුති ලෙස ගත්තාම මේ කායක රූපේ කය පිළිබඳව අපි හිතලා බැලුවාම මේක රූප මේ බොහෝ කාලයක් තියෙනවා කියලා හරි පේනවා. නමුත් හිත එහෙමවත් පවතින දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක වෙලාවේදී මහන්නේ ලෝකයේ මේ රූපය අනිත්‍යයි කියලා කිව්වට මේ රූපේ අඩුම තරමේ මිනිස්සුන්ට පවතින බවක් හෝ පේන්න තියෙනවා. හැබැයි හිත කියන එක එහෙමවත් පවතින දෙයක් නෙමෙයි කියලා. නිසා විඥානයේ ස්වභාවය තමයි මොහොතින් මොහොත ගෙවෙන තත්පරයකම වේගවත්ව මේක හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන ස්වභාවයකින් අනිත්‍ය ලක්ෂණය උරුම කරගෙන පවතින කම. හැබැයි ඒ අනිත්‍ය ලක්ෂණය උරුම කරගෙන පවතින බව අවබෝධ නොකරන නිසා තමයි අපිට සියලුම ධර්මයන්ගේ සත්‍තාවයක් පවතින බවක් අපිට ගෙනල්ලා දීලා තියෙන්නේ. අපි ওই ගමන ටිකක් අදාළ කරලා අපි තේරුම් ගන්නට උත්සාහවත් වුණොත් ඇත්තටම පවතින යථාර්ථය ගැන හොඳින් පවත්නා ඥාන දර්ශනයක් අපි උපදගත්තොත් පිනතුනේ අන්න එතකොට අපට පේනවා එතන තියෙන ඇත්තම ඇත්ත මොකද්ද කියලා. ඒ කියන්නේ හටගෙන නිරුද්ධ වෙන ධර්මතා ටිකක් නම් පවතින්නේ නැතිනම් හටගෙන ඉතුරු නැතුව නැති වෙන ස්වභාවය නම් ඒ ස්වභාවය අවබෝධ කිරීම තුළ අපිට ලෝකයේ ඇති බවට ගන්නට කිසිම තැනක් නැති බව අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒක තමයි අනිත්‍ය සංඥාවෙන් අපි ලබන ප්‍රතිලාභය. එතකොට සබ්බං කාමරාගම් පරියාදීයති කියලා කියනවා. දැන් ලෝකෙ තුල කාමරාගය නැහැ. කාමරාගයට ඉඩ නැහැනේ. ඒක කාමරාගයට ඉඩ නැහැ කියලා කියන්නේ දැන් කාමයේ ඇසුරු වෙන්නේ දැන් මේ විඥානයේ රූපය ඇසුරු කරගෙන තියෙනකොට කියලා අපි කියවනේ. දැන් විඥාණය රූපය ඇසුරු කරගෙන පවතින බව පෙන්වා දෙන්නට බෑ නම් එතර පැවැත්මක් ගැන කතා කරන්න බැරි වෙනකොට පින්නතුනේ මොන විදිහකින්වත් නැවත පෙන්වලා දෙන්න පුළුවන් කමක් නැහැ ඒක තියනවා කියලා. එතකොට මෙන්න මේ අවබෝධයේ මත සිද්ධ වෙන දෙයක් තමයි සබ්බං කාමරාගම් පරියාදීති කියලා කිව්වේ. කියන්නේ සියලු කාමරාගය දුරු කරලා දානවා කියලා කිව්වේ. ඒ විඥානයේ රූපය අසුරු කරන්නේ නැත්තම් රූපය අසුරු කරගෙන පවතින විඥානයේ පැනවීමකුත් නැත්තම් මේ දෙන්නගෙන් පැනවීමක් නැතිවීම. මේක හරිම ගැඹුරු සහ සියුම් තැනක්. ඔබ බොහොම නුවණින්ම මේක අල්ලගන්නට අවශ්‍යයි. ඒ කියන්නේ දැන් යම් විදිහකින් විඥාණය නිසා නාම රූප නාම රූප නිසා විඥාණය කියනකොට විඥාණය ප්‍රකට වෙන්නේ හැම වෙලාවකදීම නාම රූප ධර්ම නිසා. නාම රූපය පවතින බව පෙනෙන්නේ විඥාණය නිසා. අපිට විඥානයේ පැවැත්මට උපකාර වෙන එතකොට මේ දකින්න පුළුවන් නම් නාම රූපයේ පිටා සිටින තන ගැන අවබෝධ කරනකොට අපිට පේනවා නාම රූප ධර්මයේ හටගෙන නැති වෙන දෙයක් නම් විඥානයේ පැවැත්මක් පේන්නේ නැහැ. එතකොට විඥානය හටගෙන නැති වෙනවා නම් නාම රූපයේ පැවැත්මක් පේන්නේ අපි නුවණින් නාම රූප විඥාණයට සිදුවන නැවත පිහිටීමක් ඉවත් කරනවා විඥාන නාම රූපය අසුරු කරගත්ත විඥානයේ පැවැත්මත් අපි නොනින් නැති කරනවා. දැන් ප්‍රවෘත්ති වශයෙන් ආපු දේ අපිට නැති කරන්න බැරි වෙයි මේ ප්‍රතිසන්දි වශයෙන් ආපු දේ. හැබැයි අපි මතුවට මේක අරගෙන යන්න තියෙන කර්ම නිමිති අසුරු කරගෙන විඥානයේ නාම රූපයකට බැසගන්න හේතු ටික අද නැති කරනවා. අද නැති කරන්නේ විඥානයේ අනිදස්සන ස්වභාවයට පත් කරලා. අනිදස්සන කියලා කියන්නේ නොපෙනෙන බවට පත් කරලා විඥානයේ ප්‍රකට වෙන්නේ අර නාම රූපය අසුරු කරන්න පටන් ගත්තාම. නාම රූප ප්‍රකට වෙන්න විඥාණයෙන් ඇසුරු කරන්න පටන් ගත්තට පස්සේ. එතකොට දැන් මේ නාම රූප ධර්මයේ Nirodhayat විඥානයේ Nirodhayat දකින්න කෙනාට ලෝකේ පවතින තැනට කිසිම දෙයක් ගොඩනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අන්න එතනට හේතු වෙන සංඥාව තමයි අනිත්‍ය සංඥාව කියලා කියන්නේ. ඒ නිසායි ඉති විඥානං මේකයි විඥානේ ඉති විඥානස්ස සමුදයෝ මේකයි විඥානේ සමුදය කියලා කියන්නේ. ඉති විඥානස්ස අත්ංගමෝ කියලා කියනකොට මේකයි විඥානේ අස්තංගමේ කියන්නේ කියලා අපිට මේ කාරණාව ඇතුළේ තියෙන ගැඹුරු ධර්මතාවයත් අපිට තේරුම් ගන්නට සිද්ධ වෙනවා අනිත්‍ය සංඥාව පිළිබඳව තේරුම් ගන්නකොට. එතකොට අපිට කරන්න තියෙන එකක් සාක්ෂාත් වෙන්නේ තවත් දෙයක්. අපිට කරන්න තියෙන්නේ විඥානයේ තේරුම් අරගෙන විඥානය හටගන්න ආකාරය පිළිබඳව බලන එක. එතකොට අවිද්‍යා කර්ම තණ්හා නාම රූපාදී ප්‍රත්‍යනිසයි විඥානයේ පැවැත්ම පේන්නේ. ඒ වගේම මේ නාම රූපාදී මේ ප්‍රත්‍ය ධර්මතාවයන් නැතු වෙනකොට විඥානය නැති වෙන බව අපිට එතරම් තේරුම් ගන්න පුළුවන්කම තියෙන. ඒක තමයි අපිට හේතු වෙන දේ. එහෙම හේතු වෙනකොට දැන් විඥාණයට නාම රූපය අසුරු කරගෙන දැන් තියාගන්න පුළුවන් කමක් නැහැ. يعني දැන් තියෙන නාම ධර්මතා හෝ රූප ධර්මතා ඇසුරින් අපි කල්පනා කරනවා නිර්වන්නලිසයි තියෙනවා අනුරාධපුරයේ තියෙනවා කොළඹ තියෙනවා මේ විදිහට අපි නොඑක් දේවල් ගැන කල්පනා කරනවානේ. ඒ කල්පනාවන්ට ඉඩ නැහැ දැන් මේක ඇතුලේ. එයා නාම රූප පරිච්ඡේදයකට ලක් කරලා තියෙනවා. නාම රූපය ධර්මයන් පිරිසිදු දැකලා ඒක වෙන් කිරීමකට භාජනය කරලා දැන් එයාට ලෝකයේ තුල පවතින සංඥා සංකල්පනාවන්ගේ පැවැත්මක් නැහැ. නිසා මේ කාරණාව ඊටමත් වැදගත් කාරණාවක්. ඔබ තේරුම් ගත යුතු කාරණාවක්. මේ අනිත්‍ය සංඥාව තුළ උපදව ගන්න. එතකොට අපි අනිත්‍ය සංඥා දෙකක් ගැන කතා කළා ලෝකයේ තුල කතා කරන නිර්වේදයේ පිණිස පවතින කාමයෙන් වෙන්වීම පිණිස කෙනෙකුට උත්සාහයගෙන විද්දෙන ලෝකේ අසාරදේ අසාරයි කියලා පෙන්නලා සාරවත්දේ සාරයි කියලා පෙන්නලා දෙන මට්ටමේ අනිත්‍ය සංඥාවකුත් තියෙනවා. ඉතින් කෙනකෙනා ඉන්න මට්ටම් අනුව මේක වඩන්න පුළුවන්කම තියෙනවා. දැන් ලෝකේ කෙලින්ම සාමාන්‍ය ස්වභාවයක් තුළ ඉන්න කෙනෙකුට ජීවිතේ මේවා වෙනස් වෙන්නේ වගේ ඉන්න පුද්ගලයෙකුට ඒ දේවල් හමුවේ වෙනස් වීම කියන දෙයට මොහොන දෙන්න සිද්ධ වුණොත් කොච්චර දුකක් වෙහසක් මේ මනුස්සයාට එනවද? ඒ කියන්නේ දැන් කවදාවත් බැනුමක් අහගත්තේ නෑ කියලා හිතාගෙන බැනුම් අහන්න සූදානම් නොවුණු මිනිසෙකුට තමන් වඩාත්ම ප්‍රිය කරන කෙනෙකුගෙන් බැනුම් අහන්න වෙනවා. ඒ මිනිස්යාට ඇතිවෙන මානසික පීඩාව මොන තරම් වේද? ඒ කෙනාට ඇතිවෙන මානසික පීඩාව ලැජ්ජාව, තමන් පිළිබඳව තියෙන ආත්මාභිමානයට පාර වදිනකොට දැනෙන හැඟීම ඒක කොච්චර එයා ජීවිතේ පරාදීන කෙනෙක් බවට පත් කරයිද හැබැයි ජීවිතේ ඕනම වෙලාවක Tamanට අප්‍රියමනාප වචන ඇහෙන්න පුළුවන් කියන බව තේරුම් අරගෙන ඒ වචන ජීවිතයේ ඇත්ත කරගන්නේ නැති විදිහට Tamanගේ මනස හදාගන්න උත්සාහවත් වෙන ඒ වචන ගැන ඕනෝට වඩා බැරෑරුම්ම කල්පනා නොකරන කෙනෙකුට එබඳු දෙයකට සුහන පාන්නට සිද්ධ වුණොත් සාපේක්ෂව කවුද වඩා දුකටපත් වෙන්නේ අර සූදානම් නොවන කෙනා දුකටපත් වෙනවා වැඩි. ඒ වගේ තමයි මේ ලෝකේ අපිට දුක කොයි වෙලේ එයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මොකද ජාති ජරා ව්‍යාධි මරණ මේ මහා දුක් රසකින් අපි පීඩිත වෙලා මේ කාලය ගත කරන්නේ. පුංචි දෙයක් වෙනස් වුණොත් ඇතිනේ මුළු මුළු මුළු දේම අපි ලෝකේ සාරවත් කියලා හිතාගත්ත හැමදේම වෙනස් කරන්න පුංචි දෙයක් ඇති. ඉතින් සමහර වෙලාවට ඇහැට නොපෙනෙන වෛරස් තත්ත්වයක් නිසා සංගත රෝගයක් ඇති වෙලා මේ තත්ත්ව නිසා මිනිස්සු එච්චර දුකට පීඩාවටපත් වෙනවා නම් ඔළුවේ පුංචි නහරයක් පුපුරා යෑම නිසා මිනිස්සු ජීවිතේ මහා රෝගීන් බවටපත් වෙනවා නම් අපි කාගේ ජීවිතවල ඇත්ත කතාව මේක. අන්න එහෙම ජීවිතයක් තියාගෙන අපි කොහොමද නොමැරෙන මිනිස්සු වගේ කටයුතු කරන්නේ? අපි කොහොමද නොමැරෙන මිනිස්සු වගේ ජීවිතේ පරමා එකම පරමාර්ථය මුදල්ය, එකම පරමාර්ථය දූ දරුවන්ය, එකම පරමාර්ථය අනිකුත් ලෝකේ තියෙන අපි සම්පත් හැටියට කල්පනා කරන දේවල් කියලා අපි හිතනවා නම් අපි ඉන්නේ මොනතරම් වැරදි තැනකද එනිසා හිතන්න එපා ඒ දේ සාරවත් තැනක් හැටියට ඒ වගේ සාරවත් කියලා හිතාගෙන ඉන්න මිනිස්සෙකුට ප්‍රායෝගිකව දුක නැති කරගන්න හොඳ අභ්‍යාසයක් තමයි සම්මුතිය තුළ අපි ඔය කතා කරන අනිත්‍යතාවය පිළිබඳව දැකීම. ඒ කියන්නේ ලෝකේ අපි ගොඩනගාගත්ත හැම දෙයක්ම නැතිවීම කියන එකෙන් කෙලවර වන්නට පුළුවන් කමක් තියෙන දේවල්. ඕනම මොහොතක ඒක නැති වෙලා යන්නට පුළුවන්කම තියෙනවා. අපි මොන විදිහට ගොඩනගලා තිබුණත්. ඒ දේ තියෙනකොට අපිට හෝ ඒ භුක්ති විඳින්නට බැරි විදිහකට අපි ජරා ජීර්ණත්වයටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. අපි මහා මන්දිරයක ජීවත් වුණත් වැඩක් නැහැ නේ පින්තුනේ ඇඟපත අමාරුයි. ඊට පස්සේ වයසට ගිහිල්ලා කකුල උස්සලා තියෙනකොට තිබ්බතන නෙමෙයි තියෙවෙන්නේ. නිතරම අප්‍රසන්න භාවයකින් කය දිරා යන ස්වභාවයටපත් වෙනවා නම් අපි වටේට මොනවා තිබුණත් පින්නතුනේ ඉන්නේ ඇති පළක් තියනවාද? එනිසා ඒ දේවල් වලින් සාරයක් අපිට ලබා ගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. හැබැයි ඒ තැන්වලදී පීඩාවටපත් නොවන විදිහට අපේ හිත හදාගෙන තිබුණොත් අපි ඒක තමයි වටිනාකමක් තියෙන්නේ. එනිසා ඔබ ජීවිතයේ දුකට අකමැති නම් දුකෙන් මිදෙන්න කැමති නම් ඔබ මූලිකත්වයේ දිය යුත්තේ බාහිර දේට දෙනවට වඩා ඔබට නොමිලේම සිද්ධ කරගන්නට පුළුවන්කම තියෙන ඔබේ හිත සකස් කර ගැනීම. එතකොට ලෝකෙම වෙනස් වුණත් ඔබට පුළුවන් නොසෙල්වී ඉන්න. ඒ නිසා ඔබ අද උත්සාහවත් වන්නට ඕනේ. ඒ නොසෙල්වී ඉන්නේ කොහොමද කියලා? ඒ නොසැලෙන තැනට ඔබේ උත්සාහය වීරිය ඇති කරගන්න තමයි ඔබ කටයුතු කළ යුත්තේ. ඉතින් අනිත්‍ය සංඥාව අපි පළවෙනියටම කතා කරේ අන්න ඒ මට්ටම කොහොමද ඔබ තමා තුළ උපදවගන්නේ කියලා. ඒ කියන්නේ ජීවිතයක් ගත කරනකොට ඔබ ඒ දේ Taman තුළ උපදවගෙන වාසය කරන්නට ඕනේ. ඒ දේ පිළිබඳව ඔබේ මනස තුළ දැක්මක් තියෙන්නට ඕනේ. එතකොට ලෝකයේ තුල සිදුවන ඒ විපරීත බව, ඒ අනිත්‍යතාවය ගැන දැක්මක් තිබුණොත් තමයි ඔබට ලෝකයේ පිළිබඳව කලකිරෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒක තමයි ඒකේ තියෙන ආදීනවයේ දැකීම කියලා කියන්නේ. ආදීනවයේ දැකපු මනුස්සයට තමයි නිස්සරණයක් ඕන වෙන්නේ. එහෙනම් මේකේ සාරවත් කියලා හිතාගෙන හිටපු බවෙන් ඉවත් වෙන්න මම මොකද්ද කරන්න ඕනේ? මට පේන්නේම මේක සාරවත් බවක් තියෙන දෙයක් හැටියට. එහෙනම් මම මේ සාරාපගත දෙයක් හැටියට දකින්නට නම් මට අවශ්‍යයි මේක එතනින් එහාට ගිහිල්ලා තවදුරටත් දකින්න ඕන නිස්සරණයක් අවශ්‍ය වෙනවා. මේවා ඉක්මවා යන්නට අවශ්‍ය වෙනවා. අන්න ඒ නිස්සරණය අවශ්‍ය මනුස්සයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන එනම් ඔබ මේ බඳු වූ අනිත්‍ය සංඥාවක් පවත්තන්න. ඒකට තමයි ඉති රූපං ඉති රූපස්ස සමුදේති වේදනා ඉති වේදනාය සමුදේති වේදනාය අත්ංගම මේ ආදී ලෙස අපි කතා කළේ. එතකොට අන්න ඒ ධර්මය තුල යා නුවණ සිහිය පිහිටව ගත්තාම යාට පේන්නේ දැන් ලෝකේ තියෙන දේක වෙනස් වෙන බව නෙමෙයි. දැන් එයාට පේන්නේ මේ හුදු ධර්මතා රාශියක හට ගැනීම සහ ධර්මතා රාශියක වැයවීම. ඒ තුල එයාට සත්පුද්ගල සංකල්පනාවක් ඇත්තේ නැහැ. මේක සත්වයේක පුද්ගලයේක කියලා ගන්න තැන එයාට එතන හමු වෙන්නේ නැහැ. එතන හසු වෙන්නේ නැහැ. ඒ හසු නොවන නිසා තමයි එයා ලෝකෙන් මිදුණු කෙනෙක් හැටියට දක්වන්නේ. විශේෂයෙන්ම මේ ශාසනය තුල කතා කරන ප්‍රධානතම සංකල්පනාව තමයි ප්‍රධානතම දැක්මක් තමයි සම්මයක් දෘෂ්ටියක් තමයි ලෝකෙට තියෙන අනිත්‍යයි කියන විපල්ලාසය ඉවත් කරලා ලෝකෙට තියෙන නිට්ටයයි කියලා ගත්ත විපල්ලාසය ඉවත් කරලා ලෝකෙට අනිත්‍යයි කියලා කියන ඒ උත්තරීතර සංකල්පනාව පිළිබඳව නුවණ ප්‍රඥාවක් උපදවා ගැනීම කියලා කියන්නේ. නිසා අපි දැක්ක යුත්තේ යන්න එතෙන්ට යන්නේ කොහොමද කියලා. ඒතන උපදව ගන්නට අවශ්‍ය මාර්ගය තුල තමයි අපි ගමන් කළ යුතු වෙන්නේ. එතකොට ඒ දැක්ම අනිත්‍යතාවය කියන දේ ප්‍රත්‍යක්ෂ කිරීමේදී ඒ තුළ තියෙන මේ ගැඹුරුකම ඔබට මම හිතනවා තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙන්නට ඇති කියලා. ඒත් දැන් මේකට අපිට සරල විදිහට තේරුම් දීලා අපිට මේ අනිච්ච කියන වචනයට බොහොම කෙනෙකුට කෙනෙකුගේ ජීවිතය තුළ මේක අපිට මේ ලෝකේ කැමති විදිහට තියෙන්නේ නැති එක තමයි අනිත්‍යයි කියලා කියන්නේ මේක අනිත්‍යයි කිව්වොත් වැරදි සංස්කෘත වචනයක් මේක එතනින් එහාට දෙයක් නැහැ අනිත්‍යයි කියන්න බෑ කියලා ඉවරලා කියන මතවාදත් සමාජය තුළ අපිට සමහරවිට අහන්නට ලැබෙනවා. ඒ කියන්නේ අනිත්‍ය කියලා කියන්නේ අනිත්‍යයි කිව්වොත් වැරදි ඒක සංස්කෘත වචනයක්. එනිසා මේක අනිච්ච නෙමෙයි වෙන්නට ඕනේ අනිච්ච බවටපත් වෙලා මහප්‍රාණ ඡයන් ඇවිල්ලා කැමැතිසේ නොපවතින දෙයක් කියලායි මේකට කියන්න ඕනේ කියලා කියනවා. ඒක දැන් ඔබම කල්පනා කරලා බලන්න අපි මේ කතා කරපු පරයයන් ටිකත් එක්ක ලෝකේ දැන් කැමැතිසේ නොපවතිනවා කියලා හිතන කම ඔබ හම්බ කරන ධනය මිල මුදල් වෙන්නට පුළුවන්. ඊට පස්සේ ඔබ ඔබේ බිරිඳ ස්වාමියා වන්නට පුළුවන් දූ දරුවෝ වෙන්නට පුළුවන් අසල්වාසීන් වන්නට පුළුවන් ලෝකේ පැවැත්ම වෙන්නට පුළුවන් ඔබ තේරුම් ගන්නවා නම් ලෝකේ කැමති විදිහට තියෙන්නේ නැහැ කියලා අපිට අවශ්‍ය විදිහට කැමැත්ත ඉෂ්ට කරලා පුරවලා තියාගන්න පුළුවන් කමක් නැහැ කියන දේ තේරුම් ගන්නවා නම් ඒක නිවනට උපකාරයක්ද වෙන්නේ දැන් අපි තේරුම් ගත්ත විදිහට ඒක සම්මුතිය තුළ ලෝකේ තියෙන nissaratwe තේරුම් ගැනීමත් ඒක සම්මුතිය තුළ ලෝකේ තියෙන nissaratwe තේරුම් ගැනීම ඒකට තමයි ආදීනවය කියන වචනේ ඇතුල් වෙන්නේ එතකොට ඒකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු දේ තමයි ඔය අනිච්ච කතාව නෙවෙයි යම්පි ඡන් නලබති තම්පි දුක්ඛං කියලා. යම්පි ඉච්ඡං නලබති තම්පි දුක්ඛං. යම් අපි ඉච්ඡං නලබති. එතකොට යමක් අපි දකිනවා නම් එතකොට යමක් පිළිබඳව අපි දකින්නේ නම් අන්න ඒ දේ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ඉච්ඡාවෙන් යුක්ත දේ කැමැත්ත කියන දේෙන් පවත්වන දේ යම්පි ඉච්ඡං එතකොට යමක් ඇද්ද ඉච්ඡං කැමැත්ත අනුව පවතින දෙයක් නලබති ඒක ලබන්න බැරි නම් තම්පි දුක්ඛං ඒක දුකක් කැමැති වෙන අපි කැමැති වෙනු ලබන දේ අපිට ලබන්න බැරි නම් ඒක දුකක් ඒක ලෝකෙ තුල කාටත් පේන කාටත් ප්‍රත්‍යක්ෂ කළ හැකි බොහොම සරල කාරණාවක් මේක නිවර නෙමෙයි මේක මේක ලෝකයේ ආදීනවය කියන දේ එබඳු ආදීනවයක් තුළ වාසය කරන කෙනෙකුට ආදීනව සහිත ලෝකයක ජීවත් වෙන කෙනෙකුට දැන් මේක සාර විදිහට අල්ල ගන්නවා නම් ඒක වැරදි. එයාට ඒක දකින්න පුළුවන්කම තියෙනවා. අර විදිහට මානසිකාතේ පැවැත්වීම තුළ අපිට ලෝකෙ මේ විදිහට කැමති වෙන තරමට දුක එනවා කියන එක තේරුම් අරගත්තාම. නමුත් අපි රැඳී සිටිය යුතු නිස්සරණ ඒක නෙමෙයි. නිස්සරණේ තමයි ලෝකෙ තුල තියෙන සියලුම සංඥා මානසිකාරයන්ගෙන් මිදී ලබන ශුන්්‍යත අනිමිත්ත අපනිහිත කියන චේතෝ විමුක්තිය. එතකොට එතනදී අපි කතා කරන්නේ අනිත්‍ය සංඥාව නිසා අනිත්‍ය සංඥාව තුළ අපිට ලැබෙන දේ තමයි අනිමිත්ත චේතෝ විමුක්තිය කියලා කියන්නේ. අනිමිත්ත කියලා කියන්නේ නිමිති නැති බව. ලෝකයේ තුල පවතින නිමිති නැති බව. නිමිති කියලා කියන්නේ දිග කොටු හතරස් දුර ළඟ යාම් යෑම් ඊම් සත්පුද්ගල භවින් ඇසුරු වීම මේ සියල්ලම අපිට තියෙනවා නම් ඒකට කියනවා පින්නතුනේ නිමිති වශයෙන් අපිට තියෙන දැක්ම කියලා. ඒකට අපිට ලෝකයේ නිමිති වශයෙන් මේ දැක්ම තියෙනවා අපි ඉන්නේ වැරදි තැනක. එතකොට ඒ නිසා තමයි අපි අනිත්‍ය ලක්ෂණය මෙනෙහි කරන්නේ. එතකොට අපිට මේ ස්කන්ධ පංචකයක හට ගැනීම සහ ස්කන්ධ පංචකයක වැයවීම කියන දේ දකින කෙනෙකුට කැමැති වෙන්න ලෝකෙකුත් කැමැත්ත ඉෂ්ට නොකරන ලෝකෙකුත් ඒක විඳින පුද්ගලයෙකුත් කොහෙවත් හම්බ වෙන්නේ නැති තැනකටපත් වෙනවා. අන්න ඒකට තමයි අනිත්‍ය සංඥාව කියලා කියන්නේ. එතකොට අපි පාවිච්චි කළ යුතු දේ තමයි අනිත්‍ය සංඥාව. අපි ප්‍රගුණ කළ යුතු දේ තමයි අනිත්‍ය සංඥාව. අනිත්‍ය සංඥාව નિවර්දිව ප්‍රගුණ කරනවා නම් බුදුරජාණන් වහන්සේ අනිත්‍ය සංඥා සූත්‍රයේදී අපිට දේශනා කරපු විදිහටම සබ්බං කාමරාගං පරියාදීයට. ඒකෙන් අපිට පුළුවන්කම තියෙනවා සියලු කාමරාගයේ දුරු කළා දාන්න. සබ්බං රූපරාගම් පරියාදීයට සියලු රූපරාගය දුරු කර දමන්නට පුළුවන්කම තියෙනවා. සම්බම් භවරාගම් පරියාදීති සියලු භවරාගය දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට රූප රාග ඒ වගේම මේ භවරාග කියන මේ රාගයන් භවයේ පිළිබඳව තියෙන කැමැත්ත රූප භවයේ පිළිබඳව තියෙන කැමැත්ත මේවා නැති කරලා දාන්න පුළුවන්කම තියෙනවා. අවිද්‍යාව නැති කරලා දාන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ නාම රූප ධර්මයන් ඇසුරු කරගෙන තියෙන වෙමි කියන හැඟීම ඒ දේ විඳින මම ඉන්නවා දකින්න මම ඉන්නවා දැනගන්න මම ඉන්නවා කියලා කෙනෙකුට තියෙනවා නම් විඳීම පිළිබඳව තියෙන සංකල්පනාවක් එක්ක ගිහිල්ලා වෙමි කියන හැඟීමක් තියෙනවා නම් විඳීම දැනගැනීම නෝ ගියපු වෙමි කියන හැඟීමක් තියෙනවා නම් එයාට වෙමි කියන හැඟීමට ඉඩ නැති වෙනවා අනිත්‍ය සංඥාව ප්‍රගුණ කිරීම තුළ සම්බන් අස්මිමානං සමෝහනති කියලා කියනවා. එතකොට මෙන්න මේ විදිහට මේ ධර්මතා ටිකේම වැයවීම සාක්ෂාත් කළ කෙනාට එයාගේ ජීවිතේ තෘෂ්ණාවෙන් ඇසුරු කරන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ. දේවල් ගොඩක් තියෙනකොට තණ්හා නොකර ඉන්නව නෙමෙයි. තෘෂ්ණාවෙන් යසුරු කරන්න දෙයක් හම්බ වෙන්නේ නැති නිසා ලෝකෙ මිදිලා වාසය කරනවා. අන්නේ තැනට තමයි අපිට මේ කාරණාව ඔස්සේ විශේෂයෙන්ම කරුණ කාරණා විමසිය යුතු වෙන්නේ. ඒකට තමයි අනිත්‍ය සංඥාව කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රගුණ කළේ ওই නුවණ ඇති වෙන තැනට අපි අපේ මනසපත් කර ගැනීම. එතකොට මේ මනස එතනට ගන්නට පුළුවන් නම් ඒක තමයි අපි අද අපේ ජීවිතය තුළ කළ යුතු ප්‍රධාන දෙයක් බවට පත් වෙන්නේ. අපිට අපි මේ පළවෙනි කාරණාව හැටියට අද දවසේදී පැහැදිලි කරගන්නට යෙදුනේ ගිරිමානන්ද සූත්‍රයේ දෙන පළවෙනි කාරණාව හැටියට අනිත්‍ය සංඥාව පිළිබඳවමයි. එතකොට මේ පසුගිය දේශනා ටිකම ඔබට පුළුවන් නම් ශ්‍රවණය කරන්න අනිත්‍ය සංඥාව පිළිබඳව බොහෝ හාත්පස බොහෝ කරුණු රාශියක් ඔබට පුළුවන් ඒ ඔස්සේ තේරුම් ගන්න සහ ඒ ඔස්සේ අවබෝධයක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් අපි අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනවා නම් එදිනදා අපේ ජීවිතේ කොහොමද අපි අනිච්ච සංඥාව ප්‍රගුණ කරන්නේ කියන එක පිළිබඳවත් ඔබට එතනදී යම් අදහසක් ඇති කරගන්න අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි එතනදී තේරුම් ගන්නට අවශ්‍ය දේ අනිච්ච සංඥාව ඒ විදිහට ප්‍රගුණ කිරීම ඔබේ ජීවිතය තුළ වැදගත් අංගයක් බවට පත් කරගන්න. වැදගත් අංගයක් බවට පත් කරලා ඔබට පුළුවන් ඒක එදිනෙදා පාවිච්චි වෙන දෙයක් බවට ගන්න. ඒ කියන්නේ දැන් අර මේක භාවනා සංස්කෘතියට අදාළ දෙයක් හැටියට තියාගන්න එපා. සීමා කරන්න එපා. ඒ කියන්නේ දැන් ඔගොල්ලෝ සියලුම වැඩ ඉවර කරලා ගිහිල්ලා අන්තිමේටම නිදා ගන්න කලින් පොඩ්ඩක් කරන දෙයක් හැටියට හෝ උදේට කරන දෙයක් හැටියට හෝ භාවනා වැඩසටහන් දාගෙන කරන දෙයක් හැටියට තියාගන්නේ නැතුව ඔබේ ජීවිතය පුරා පවතින නුවණ පවත්වන නුවණක් බවට මේකපත් කරගන්න. ඒ ජීවිතේ පුරාවටම පවත්වන නුවණක් බවට මේකපත් කරගන්නකොට ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙනවා මේට අනුරූප වුණ අකුසල පැත්තට යන්නේ නැතුව මේට අනුරූපව කුසල ධර්ම පැත්ත විතරක් රැඳී ඉන්නට පුළුවන්කම තියෙනවා. ඔබේ මනසේ ලෞකික සිතුවිලි ඇතුලේ අතරමං වෙන්නේ නැතුව ගිහිල්ලා ඔයගොල්ලන්ට ඊට පරතරක් හොයන්නට සසර පරතරකට පත් වෙන්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහට අනිත්‍ය සංඥාව ප්‍රගුණ කිරීම තුළ ඒ ලබන ධර්මාවබෝධය ඔබේ ජීවිතයට ඇතිවන ගොඩක් පීඩාවන් දුරු කරයි. ඔගොල්ලෝගේ ජීවිතයට මානසිකව ඇතිවෙන නොඑක් පීඩාවන් තියෙනවා නම් ලෝකය ගැන හිතමින් දුකටපත් වීම තියෙනවා නම් ඒ සියල්ලක්ම ඔබට ඒ ඔස්සේ දුරු කරගන්නට පුළුවන්කම ලැබේවි. එතකොට ඒ නිසා අනිත්‍ය සංඥාව කියන දේ ඔබේ ජීවිතයේ ඒකායනයෙන් ප්‍රගුණ කළ යුතු දෙයක් හැටියට ඔබ දකින්න ඒක ප්‍රායෝගිකව ටිකෙන් ටික හෝ ඔබ භාවිත කරන්නට පුරුදු වෙනවා. එතකොට අපිට ගිරිමානන්ද සූත්‍රයේදී ඊළඟට කතා කරන්නට තියෙන කාරණාව තමයි අනත් සංඥා කියලා කියන්නේ. ඒ කියන්නේ අනාත්ම ධර්මය. අනාත්ම ධර්මයක් කියලා කියන්නේ අපිට ලෝකේ ආත්මයක නැති බවක් පිළිබඳව කරන කතාවක් නෙමෙයි. ආත්මයක අවසානය ගැන ආත්මයක් නැතුව යන ස්වභාවය ගැන කතා කරන දෙයක් නෙමෙයි. අනාත්මයි කියලා කියන්නේ සත්පුද්ගල ආත්ම වශයෙන් පවතින්නට තැනක් නැති බවට කරන අවබෝධයක්. එතකොට ඒ අවබෝධය අපේ ජීවිතේ ඉතාම වැදගත්. අපේ ඉදිරි දේශනාවන් තුළදී ඒ කාරණාව පිළිබඳව අපි තේරුම් ගමු. අපිට පුළුවන් ඒ කාරණා පිළිබඳව සාකච්ඡා කරන්නට අනාත්ම සංයාව පිළිබඳව. හොඳයි කල්පනා කරගන්න අද දවසේදී ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝමනසිකාරය පවත්වන්නට යෙදුණා සිද්ධ කරගත්ත සීල කුසල ධර්මයන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං බෝධයන්තු සිවං පදං ඒ වගේම මේ කුසලය ඔබ සෑම සිරු දෙනා නම් මියගේ ඥාතීන්ටත් අපි අනුමෝදන් කරමු ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන්නෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටත් ඔබට මේ උතුම් ධර්මයේ පණිවිඩය ලබා දුන් හිරු මාධ්‍යාලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු පින්නතුන්ටත් ඔබ සිළු දෙනාටත් ආශිර්වාද කරනවා නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන කායික මානසික සැනසීම ලබා උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැමදෙනාම පින් අනුමතන් වන්න හැමදෙනාම